වීදී මන බන්ධනීය කුළුරු පිළිම පිටු සිටුවා නන්දිතු විනිරංජනීය නන්දිතු විනිරංජනීය නන්දිතු විනිරංජනීය වස්තියුමින් පිරුණු කොහුණු රේරු හෙලී රන් පාටය ඉන්න හැවිලි නිල් ගැන්වෙන ගොයම් තරාපින් පාටය ගොයම් තරාපින් පාටය ගොයම් තරාපින් පාටය වසන්තයේ மால் மனமிகுமி மீறிந்திரேன்னே மாயாங்கர கலே தனிரமி வதவல தனி பெறேன்னே நீ வதவல தனி பெறேன்னே நீ வதவல தனி பெறேன்னே பின்னேறிய அபயவாபிதோ பாகிரி தலே சிறிய விசித்துரு கதிகி தயாண்ட சரதவி தேவி தந்தரிய சரதவி தேவி தந்தரிய சரதவி தேவி தந்தரிய ஓயாதே வில்வே ராமுனவனில் இந்நாட்டன தாளவாள் ගාඩක් කරයි රෑති හඬන රූලු යාල රෑති හඬන රූලු යාල රෑති හඬන රූලු යාල වීත්තේද ගිගෙනාගත් පාලි කුමාරිය දරුවට දියුම දිය ගැලි දේවිය සිහිනලොවක් කෙරේ යවට සිහිනලොවක් කෙරේ අවට සිහිනලොවක් කෙරේ අවට නංගානිල් වනාමාල අංගානිල් කැඩරිය යන ගංගානිය ගලාපති කිරි පෙළ කරවා පිය කුඹට වසී කිරිනි තිරෙන කුණ්ඩතාලේ කිරිනි තිරෙන කුණ්ඩතාලේ කිරිනි තිරෙන කුණ්ඩතාලේ වෙතක් මහේ කැකුළු ගොරුතු හිනෙහි ඇස් නඩවන විට කතක් නෑර හැම ලැහැවම පෙරලේ මනමාලියකට පෙරලේ මනමාලියකට පෙරලේ මනමාලියකට මානගිරා රංචු තැනී ජය මංගල ගී ගයන්නේ කජුනාමර නර බෙන විට ගී ගැහිම නතර වන්නේ කැලපත් පවුරට ගෙවි බලන දෙරිතට හමුවන් එකගේ කිසි කිසි කලා පිළිබිඹු වල කිසි කලා පිළිබිඹු වන කිසි කලා පිළිබිඹු වන වේන මාන නිල්හෙඩ වන්නු වෙතලා සුන්දරිය මිනිමුතු මත වැඩිනේ අපේ ලක්මව හරි